සසරින් නිවනට. ඉතින් නිවනට මීට කලින්පත් වෙන්න බැරි වෙච්ච නිසා තමයි තාම සසරේ. එහෙනම් දැන් සසරේ ස්වභාවය තේරුම් ගත්ත අවබෝධ කරගත්ත අය සසරේ මිදීම හොයනවා. සසරෙන් ගැලවීම හොයනවා. එදත් හෙව්වා. අදත් හොයනවා. හැබැයි මේක නිවැරදිව දර්ශනය වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව යන පිරිසට විතරයි. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන්නේ බුදු පිරිස. ඒ නිවැරදි මාර්ගය ආරියෂ්ඨාංගික මාර්ගයයි ඒක ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත. ලෝකයෙන් එතර කරවන පැත්ත. ඒ පැත්ත නිවැරදිව අනුගමනය කළොත් නියත වශයෙන්ම සසරින් මිදෙනවා. සසරින් ගැලවෙනවා. ඒ සසර කාම ලෝක රූප ලෝක අරූප ලෝක නැත්නම් කාම භව රූප භව අරූප භව එම නැත්නම් සංඤී භව අසංඤී භව නේව සංඤී ඥා සංඤී භව ඒකවෝකාර භව චතුවෝකාර භව පංචවෝකාර භව කාම භව රූප භව අරූප භව මේ සියලු තැන් වලින් නිදහස් වීම නිවනයි යම් තැනක මේ කියපු ස්ථාන වලින් යම් තැනක පැවැත්මක් ඇත්නම් එතන සසරයි. ඒ සසරටපත් කරන වැඩි වෙලාවක් ගත වෙන්නේ. වැඩි කාලයක් ගත වෙන්නේ. නැවත භවයකටපත් කරන්න ගත වෙන්නේ චිතක්ෂණක චිතක්ෂණයක කාලයයි. ඒ සිතේ ස්වභාවයයි. ඒ කය අපි අතහරිනවා. ඒ කයවල අතීතයේ අපි අතහැරපු කයවල් එක කල්පයක් ඇතුළත එකතු කළොත් ඇටකටු විතරක් එකතු කරොත් අර වේපුල්ල පර්වතයට වඩා විශාලයි කියෝ. ඒ තරම් දීර්ඝ සසරක් අපි ආවේ අරමුණේ මුලා වීම නිසා. අරමුණේම මුලා වුණා. ඒකට මෝහය කිව්වා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් අදත් අරමුණේ මුලා වෙනවා නම් මනස තියෙන්නේ මෝහේ. ඒ කියන්නේ අවිද්‍යාව. එහෙනම් ආරම්මණයන් දැනගන්න ඕනේ ආරම්මණයන් පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ ඒක දැනගන්න ඕනේ ඒක දැක ගන්න ඕනේ ඒක අවබෝධ කරන්න ඕනේ. ඒ තුලින් සසරෙන් මිදෙන්න පුළුවන් මෝහයෙන් මිදෙන්න පුළුවන් මෝහය කියන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් මිදුනොත් විද්‍යාව උපදවනවා. විද්‍යාව ඉපදුවොත් සසරෙන් මිදෙනවා. ඒ නැති තාක්කල් අවිද්‍යාව අවිද්‍යාව කියේ මෝහයයි මෝහය කියේ මුලාවයි ඒ අරමුණේ මුලා වීම එහෙනම් අරමුණ වශයෙන් ගන්න තියෙන්නේ මොනවාද දෙකයි නාමංච රූපංච ඔච්චරයි ගන්න තියෙන අරමුණු ඒ අරමුණු දෙකේ තමයි මේ මුලා වෙන්නේ රැවටෙන්නේ අනවබෝධය නොදැනීම නොතේරෙනකම නොවැටහීම ඔය නාම රූප දෙකේ තියෙන එච්චරයි. ඔය අරමුණු ඕන ආකාරයෙන් ඕන තැනකින් ඕන විදිහට බෙදන්නකො බලන්න. ඔය දෙක තුල ඇතුළත් කරන්න වෙනවා. නාමංච රූපංච. පසුගිය සති දෙකේම මම පැහැදිලිව දේශනා කළා ඇති මේක නිවැරදිව සතියක් පාසාමගත ශ්‍රවණය කරන මම දන්න සසරින් නිවෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය යදක් කියන්නේ මග නොමග මෙච්චර කල් නොමග ගිය නිසා තමයි මග කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතන නොමග ගියේයි අරමුණේ මුලා වුණානේ, රැවටුණානේ. එහෙනම් අරමුණු කීයක් තියෙනවද? රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. අරමුණ 6යි අර නාම රූප වශයෙන් බෙදුවට පස්සේ. හයක් තියෙනවා. ඇහැට රූප. ඒක ආරම්මණයක්. සත් ආරම්මණයක්. ඒ අසත් රූපනේ. ඒකත් ආරම්මණයක්. බාහිර රූපයත් ආරම්මණයක්. කනත් රූපයක්, ශබ්දයත් රූපක්, රූප ඒකත් ආරම්මණයක්. ශබ්ද ආරම්මණය කියුවට ශබ්ද ආරම්මණය ගන්න මෙහෙන්නේ. අධ්‍යාත්මේ. ආ ඒකත් කනත් ආරම්මණයක්. ආයතනවලදී පෙන්වනවානේ. එහෙනම් නාස්‍ය ගන්ධය ඒ දෙකත් ආරම්මණය. දිවයි රසය ඒකත් ආරම්මණය. ශරීරේ පහස ඒකත් ආරම්මණය. මනස දමාරම්මණය. ඒ මනසෙන් අරමුණු කළේ රූපයක් නම් ඒක රූපාරම්මණයක්. මනසෙන් අරමුණු කළේ වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයක් නම් ඒක නාමයක්. ධර්මණු සංක්ෂිප්ත වශයෙන් ගත්තාම දෙකයි. නාමංච රූපංච. හයට බෙදුවාම ආ රූප තියෙනවා පහයි භාගයක්. අනිත් එක නාම. එහෙනම් මේකේ මුලා වුණා අපි. රැවටුණා. ඒ රැවටුනේ. අනිත්‍ය දේ නිට්ටය හැටියට ගත්තී. දුකට අයිති දේ සැප වශයෙන් ගත්තා. අනාත්ම දේ ආත්ම වශයෙන් ගත්තා. සෙනයක් සෙනයක් පාසා නැසෙන දේවල් තියෙන දේවල් වශයෙන් ගත්තා. පවතින දෙයක් හැටියට දැක්කා ශුන්‍ය වූ දෙයක්. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ හැටියට දැක්කා. ඔන්න මුලා වෙච්ච හැටි. රෝගයකට ගොදුරු වෙන දේවල් නිරෝගී වශයෙන් දැක්කා. ඒක තමයි අරමුණේ මුලා වීම. ඒක මම පසුගිය සතියේ පැහැදිලි කරලා දේශනා කළා. සෝවන් වෙන්නේ කොහොමද කියන එක. කරුණු හතක් තියෙනවා නිවැරදිව මෙනෙහි කළොත් සෝවාන්. මොකක්ද? අනිත්‍යද අනිත්‍ය හැටියට දකින්න. දුකට අයිති දේ දුක් හැටියට දකින්න. රෝගයන්ට අයිති දේ රෝග හැටියට දකින්න. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. නැසෙන දෙයක් නැසෙන දෙයක් හැටියට දකින්න. ශුන්‍ය වූ දෙයක් ශුන්‍ය වූ දෙයක් හැටියට දකින්න. අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න ඔච්චරයි කරන්න තියෙන සෝවන් ඵලය ලබනවමයි. නැහැ කියනවා නම් එයාගේ මානසිකත්වය පොඩ්ඩක් පරිස්සම් කරන්න වෙනවා. එයි. සාරිපුත්ත හාමුදුරුව ධර්ම සේනාධිපති මගේ සතියේ කිව්වා. කොටිත හාමුදුරණ කිව්වා කොට්ටි තවත් කොට්ටි තියෙන්නේ මේ ධර්ම කරුණෝ ටික නිවැරදිව මෙනෙහි කරනවා නම් සෝවන් ඵලය ලබනවාමයි. මේ කරුණ හත නිවැරදිව මෙනෙහි කරනවා නම් සක්‍රුදාගාමි ඵලය ලබනවමයි. මේ කරුණ හත නිවැරදිව මෙනෙහි කරනවා නම් අනාගාමි ඵලය ලබනවමයි. මේ කරුණ හත නිවැරදිව මෙනෙහි කරනවාද අරහත් ඵලය ලබනවමයි. රහතන් වහන්සේ මෙනෙහි කරන්නේ කොහොමද කියලා ඇහුවා. එවත් කොට්ටේ තියෙන ওই ටිකම තමයි මෙනෙහි කරන්නේ. කරුණ හතයි තියෙන්නේ. හැබැයි ඒක මෙනෙහි කිරීලා විතරක් නැවතුනොත් හරියන්නේ මෙනෙහි කිරීම තුළ දැනගන්න දැකගන්න අවබෝධ කරන්න. ඔක මෙනෙහි කළ ඇති ඕන තරම්. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා තියෙන ඕන තරම්. හැබැයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කර ආකාරය මෙච්චර කාලයක් වැරදි. මම කොහොමද නිවැරදිව මෙනෙහි කරන්නේ? නිවැරදිව මෙනෙහි කරන නාම රූප දෙකට මනස ගන්න. අසානිත්‍යය කිව්වට උද්‍යව්‍ය ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඇයි? ඇසක් ඔය තියෙන බව පේන්නේ. ඉතින් කොහමද අනිත්‍යයි කියලා හිතන්න පුළුවන්. ඇස අනිත්‍යයි. ඇත්ත. නෑ. ඇස කියන සංඥාව ගලවලා ඇස කියන සංඥාව අයින් කරලා ඒ වෙනුවට සතර මහා ධාතු කියන සංඥාවට මනස ගත්තොත් දකින්න වෙන්නේ සතර මහා ධාතුන්ගේ අනිත්‍ය. එතකොට දකින්න වෙන්නේ ඇතිව නැති වෙන බව. උදේ හටගෙන බිඳෙන බව. ඇස නෙමෙයි අනිත්‍ය. ඇයි? ඇසක් නැහැ. ඔය හදාගත්ත වචනයක් ඇස කියන්නේ. එහෙනම් තියෙන්නේ ඇස නිර්මාණය කරපු ධර්මතාවය ශක්තියන් හතරයි ඒකේ පරිවාර හතරයි වර්ණ ගන්ධ රස ඕජා. සුද්දාෂ්ට කලාපය අනිත්‍යයක් තියෙන්නේ. ඒක ක්ෂණයක් ක්ෂණයක් පස්සේ ඉපද බිඳිනවා. අන්න ඒක මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කිරීම තුළ ඒක දැනගන්නවා, ඒක දැකගන්න, ඒක අවබෝධ කරනවා. ඒ අනුව අනිත්‍ය ප්‍රකට වෙන උද්‍යව්‍ය ඥානය බලවත් වෙනවා. මෙතනින් එහාට යන්නේ ওই ඥාන ටික ඥාන ටිකට මනස පුහුණු කරලා යන්න ඕනේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඒ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අපි යන්න නම් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙන්න ඕනි. හේතු ප්‍රත්‍ය. සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට ප්‍රත්‍ය වුනේ නැද්ද? ප්‍රත්‍යයි. චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධියට ප්‍රත්‍ය නැද්ද? ප්‍රත්‍යයි. දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධියට ප්‍රත්‍යයි. කාංකා විතරණ විසුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍යයි. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍යයයි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍යයයි. එතන ඉවරයි. කලියුත්ත කරලි ඉවරයි. අවසන්. එහෙනම් මග්ගම නොමග මග්ග මග මග නොමග දැන් නොමග ගිය හින්දානේ මේ මග හොයන්න වෙලා තියෙන්නේ. නොමග ගිය හින්දානේ මේ මග හොයන්න ආවේ. දැන් මග දේශනා කර බුදුරජාන් වහන්සේ. එහෙනම් කොහමද මෙනෙහි කරන්නේ? ඒ තුල දැනගන්න, දැක ගන්න, අවබෝධ කරන්න. අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. විඥාණයෙන් අවබෝධ කරන්න බෑ. විඥාණයෙන් කරන්නේ අරමුණ දැනගන්න. එතන ප්‍රඥාවක් නේ. ප්‍රඥාවෙන් තමයි ඒ තමයි විදර්ශනා ප්‍රඥාව. විශේෂ දර්ශනය. ඒ තමයි ප්‍රඥාව. ඒ තුලින් තමයි ලබා ගන්න අවබෝධය. එතකොට එතන එන්නේ නিত্য දර්ශනයක් නෙමේ අනිත්‍ය දර්ශනයක්. ඒ අනිත්‍ය දර්ශනය නාමච්ච රූපංච. සතර මහා ධාතුන්ගේ අනිත්‍යයි දකින්නේ. ඒ පිළිබඳව මම පසුගිය සතියේ ඊට පිට සතියේ පැහැදිලි කරා. ඒ රූපය ගැනම මෙනෙහි කරන ආකාරය, ඒ මෙනෙහි කිරීම තුළ දැනගන්න ආකාරය හා දැක ගන්න ආකාරය හා අවබෝධ කර ගන්න ආකාරය. අද කතා කරනවා නාමය ගැන. තොර නාමය කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙම නැත්නම් තව ආකාරයකින් ගත්තොත් 89ක් සිත 52ක් චෛතසික. ඒවා නාම ධර්මයන්. වේදනා සංඥා සංකාර විඥාන. දැන් මම කිව්වා කරුණු හතක්. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්. Tamange නොවන්නක් වශයෙන්, හා නැසෙන දෙයක් වශයෙන්, හා ශුන්‍ය වූ දෙයක් වශයෙන් හා අනාත්ම වශයෙන්. හොඳයි. අපි ඉස්සෙල්ලා බලමු නාමයක් කොහොමද හටගන්නේ කියලා. දැන් අසයි රූපය නිසා සිතක් හැදෙන බව දන්නවද? දැන් අය කියන්න ඕනේ බලන කෙනෙක්, දකින කෙනෙක්, පෙනෙන කෙනෙක් නැහැ නේ. ඒ පරම සත්‍ය. ඒ සම්මුති ලෝකේ. එහෙනම් සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු නිසා හැදුවා සිතක්. දෙකේම නැති. පැහැදිලිද කියන එක. දෙකම නැති දෙයක් හැදුවේ. ඒ චක්ක විඥානය. චක්ක විඥානයේ තියෙන අනිත්‍ය ස්වභාවය කියන්නේ බාහිර රූපය පිළිබඳව දැනගැනීමේ සිත තුළ තියෙන කොච්චර කාලයයිද? 17න් එකයි. රූපේ කාශ 17යි. ඒකාශ දන්නවා. අතීත භවංග භවංග චලන භවංග පච්ඡේද පංචත්තා වර්ජන චක්ක විඥානේ ඔසෝත විඥාන මොකක් හරි විඥානය සම්පටිච්ඡන සම්තිරණ වත්තපන ජවන් 7යි තදාරම්මන 2යි 17යි. ඔය සිතක් එවත් කර්ම චිත්ත වීතියක් හටගන්න යන කාලේ තදාරම්මන දෙකට ගියම කර්මයක් වෙලා ඉවරයි. ඒතර කර්මයක් සකස් වෙන චේතනා බවටපත් වෙන්න ගත වෙන කාලය චිතක්ෂණ 17. ඒකෙන් එකයි ඇසයි රූපයයි නිසා හටගන්න සිතට යන කාලය. ඒ චක්කු විඥාණය. රූප පිළිබඳව දැනගැනීමේ සිත හේවත් ඒ නාම ධර්මය හැදිලා නැති වෙන්න ගත වෙන කාලය අර 17න් එකයි. ඒ ස්වභාවයට සිත ගන්න. එතකොට අනිත්‍ය දර්ශනය වෙයි. එයි. ඇසයි රූපය සම්බන්ධ වෙනවත් එක්කම හැදෙන හැදෙන සැනෙන් නැති වෙනවා. අන්න ඒක මනසට අනුගත කරන්න. ඒතර මනසට අනුගත කරන්න. දර්ශනය එතකොට නিত্য දර්ශනයක්ද අනිත්‍ය දර්ශනයක්ද? අනිත්‍යයි. ඒ අනිත්‍ය දර්ශනය ගත්තේ නාමයෙන්. නාම ධර්මයක් අරමුණු කළා. එතකොට අරමුණේ අපි මුලා වුන්නේ. අරමුණේ මුලා වෙනවා මම දැක්ක කියලා ගන්නකොට. මම බලනවා කියනකොටම අරමුණේ මුලා වෙලා ඉවරයි. රැවටිලා ඉවරයි. හේතුඵල දැක්කේ නෑනේ. හේතුන්ගෙන් නෙමෙයි හැදුවේ. හේතුන්ගෙන් හැදුවේ. එතකොට බලපු පුජ්‍යලයක් ඉන්නවද? බලාගත්ත කාලයක් තියෙනවද? බලපු වෙලාවක් තියෙනවද? නැහැ. ඇති වෙච්ච සනේ නැති ඉලිබරයි. චිතක්ෂණය ආශ විඥාණයට. ඇති වෙච්ච සනේ නැති වුණා නම් එතන උපදින ඥානයක් එක්ක අනිත්‍ය දර්ශනය. විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය කියලා ජීවිතේ තියෙනකන් කිව්වත් අනිත්‍යයක් දකින්නේ. ඥානයක් උපදින්නෙත් නැහැ. කියන්නකෝ කොන තරම්. පැත්තකට වෙලා. අත් දෙක එකට තියාගෙන ඇස් දෙකත් පියාගෙන විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඥානයක් උපදීද කියලා බලන්න. උපදීද? කවදාවත් උපදින්නේ නැහැ. දර්ශනය තුළ උපදින්නේ. ඒකටයි මේකට බෞද්ධ දර්ශනය කියන්නේ. දැකීම විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය විදර්ශනා. එහෙනම් ඒ දර්ශනයයි මනසට අනුගත වෙන්න ඕනේ. චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන බවම මනසට දෙන්න. මනසට ඇතුල් කරන්න. ඒකයි කිව්වේ මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළ දැනගන්නවා, දැන ගැනීම තුළ දැක ගන්නවා, දැක ගැනීම තුළ අවබෝධ කරනවා. ඒ අවබෝධය විදර්ශනා ප්‍රඥාවයි. ඒ සම්මා දිට්ඨියයි. ඒ ධම්මවිචි සම්බෝධි අංගයයි. බුද්ධියට හේතු අංගයයි. වීමංශ ඉර්ධිපාදයයි. ඒ නොවන තාකල්ලෝ එකම ධර්මයක්වත් නැහැ. වීමංශ ඉර්ධිපාදයක් නැහැ. ධම්මවිචි සම්බෝධි අංගයක් නැහැ. විදර්ශනා ප්‍රඥාවක් නැහැ. සම්මා දිට්ඨියක් නැහැ. සම්මා දිට්ඨිය එතකොට ලෝකෝත්තර පැත්ත අපි කිව්වේ නිවනට කියන්නේ. එහෙනම් ලෞකික පැත්ත නෙමෙයි. සතුම් මැරීමෙන් වැළකීම හොඳ දෙයක් හැටියට තේරෙනවා. ඒක සම්මා දිට්ඨි. ඒක අමස්සකත සම්මා දිට්ඨි. මේ සම්මා දිට්ඨියට වඩා ගැඹුරුයිනේ. බරපතලනේ. හැබැයි දර්ශනය වෙන්නේ නැද්ද? අන්න අර අර ධර්මතා ටිකත් එක්ක එන්නේ. විදර්ශනා ප්‍රඥාව එතන තියෙනවා. නාමයෙන් නාමයෙන් අරමුණු කළේ. පුච්චලයක් මෙනෙහි කරේ නේ. භාවනා කරන්න පුච්චලයක් ඉන්න සිතින් අර විඥාණය මෙනෙහි කළා. ඒතර විඥාණය තියෙන්නේ සිතේ. එතකොට සංස්කාරයන් සංස්කාරයන් මෙනෙහි කරා නෙමෙයිද? එහෙනම් සිතේ ඒකටත් එක චිතක්ෂණයයි අර ඇසයි රූපයයි නිසා හටගත්ත සිතටත් එක චිතක්ෂණයයි. පැහැදිලිද කියන එක? එතකොට මොකද්ද අපට නිවැරදිව දර්ශනය වෙන්නේ? ඉපද බිඳෙන බව නෙමෙයිද? ආයක තමයි උදේවැය. උදේවැය ඥානය. ඒක එක්කයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ ඥානය නැතු ඉස්සරහට ගින් වැඩන්නේ. භංග ඥානය තියෙන්නේ උද්‍යවය ඥානයේ අගනේ. උද්‍යවය ඥානයේ අග තමයි භංග ඥානය තියෙන්නේ. භංග කියන්නේ නැහැ කියන්නේ. නැති වෙනවා කියන එකනේ භංග කියන්නේ. එතකොට හට ගන්නසනේ නැති වෙන බව දකින්න නම් ඉස්සෙල්ලා උදේවැයක් දැකලා ඉන්න ඉබේ. අපි ඒ දකින්නේ මනසින්. එතකොට අර විඥානේ අරමුණු කලේ මොකෙන්ද? මනසින්. දැන් එතකොට මෙතන මෝහය තියෙනවද? දැන් අරමුණේ මුලාවීම නේද මෝහය කියන්නේ. ඒ මොකක්ද මේ මුලාවීම? ඇයි මමනේ බලන්නේ? මමනේ දැක්කේ. මම බලාගත්තානේ. මට පේනුණානේ. අරමුණේ මුලා වෙලා නැද්ද? එතකොට දැන් නාමය විසින් නාමය මෙනෙහි කරා. ඒ කියන්නේ සිත විසින් අර රූපය පිළිබඳව දැනගත්ත සිත, හටගත්ත සිත. ඒකනේ චක්කු විඥානය කියන්නේ. ඇසයි රූපයයි නිසා හටගන්න සිත රූප පිළිබඳව දැනගැනීමේ සිතට තමයි චක්කු විඥාන කියන්නේ. එතකොට ඒක දැනගත්තේ සිතින් නෙමෙයිද? දැකගත්තේ සිතින් නෙමෙයිද? එතකොට අවබෝධ කළේ සිතින් නෙමෙයිද? කොහොමද අවබෝධ කළේ? ඇතිව නැති වෙන බවද අවබෝධ කළේ? පවතින බවද අවබෝධ කළේ? දැක්ක බවද අවබෝධ කළේ? දැක්ක බව නම් හිතන්නේ දැක්ක බව නම් කල්පනා කරන්නේ දැකපු බව නම් කතා කරන්නේ අරමුණේ මුලා වෙලා. අරමුණ පැහැදිලි නෑ. පිරිසිදු නෑ. නිවැරදිව දැක්කේ නෑ. නිවැරදිව දැක්කනම් සම්මා දිට්ඨි. එතන තියෙන්නේ ධම්ම විච්චි සම්බෝධියංගයයි. ධම්ම විච්චි කියන්නේ ප්‍රඥාව. බුද්ධත්වයට හේතු අංග 7යි. සතිය, ධම්ම විච්චි, වීරිය, ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. එතකොට මේ බුද්ධත්වයට හේතු අංග 7. එහෙනම් සතිය ධම්මවිචයට ප්‍රත්‍යද නැද්ද? දැන් ඔක්කොම හේතුඵලත් බලන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාව පහල කරන්න සිහිය ප්‍රත්‍යද නැද්ද? සිහිය ප්‍රත්‍යයි. එහෙනම් සතිය ධම්මවිචය ඒ ප්‍රඥාවට ප්‍රත්‍යයිද? ආ ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන කියලා. සිහිය පිටවන්න. සිහිය පිටුපුවාම අර නාමය විසින් නාමය මෙනෙහි කරන බව දකිනවද? මම බලන බව දකිනවද? සිහිය පිහිටුවොත්. සිහිය නැත්තම් මම තමයි බලන්නේ. මම තමයි දකින්නේ. ඒ තාක්කල් සම්මාදිට්ඨියක් එන්නේ. උද්‍යවය ඥානයක් එන්නෙත් නැහැ. එනවද? නෑ. හැබැයි මෙනෙහි කරන්න පුළුවන් ඇස අනිත්‍යයි. ඇස දානිත්‍ය සතර මහා ධාතු දානිත්‍ය. රූප දානිත්‍ය සතර මහා ධාතු දනිත්‍ය. රූපේ අනිත්‍යතාවයද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවයද තියෙන්නේ. ඒ දෙක නිසා හදපු මමත්වයේ තුල පැටලෙවුවා නම් මනස ඇතිව නැති වෙන බව පෙනෙයිද? හටගෙන බිඳෙන බව පෙනෙයිද? උදේ වැය පෙනෙයිද? නෑ. එහෙනම් එතකොට සිතින් නේද අරමුණු කරන්නේ? ඒතර අරමුණේ මුලා වෙලා නැහැ නේද එතකොට? අරමුණ නිවැරදිව ගත්තා නේද? කොහොමද ගත්තේ? උදේවැය ඥානයත් එක්ක. අනිත්‍ය දර්ශනය වුණා. එතකොට දැනගත්තා, දැකගත්තා, අවබෝධ කළා. ඒක ඇත්තද බොරුද? පරම සත්‍යයක් අනිත්‍යයි කියන එක. එහෙනම් නාමේ නාමේ විසින් අරමුණු කරා. ඒකයි මම කිය පසුගිය සති දෙකේ මම කතා කළ රූපය ගැන, අද කතා කරන්නේ නාමය ගැන. එහෙනම් ඒ හටගන්නේ ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිත තුළ තියෙන අනිත්‍ය නෙමෙයිද? අනිත්‍ය නේද තියෙන්නේ? ඒ විඥානය තුළ. ඔබ තුළ තියෙන දුක නෙමෙයිද? ඇයි? හටගත්තා නම් දුකයි. නොහට ගන්න තැනයි සැප. දැන් ඔය හටගෙන හින්දානේ ඔය ජාති දුක්ඛේ, චරා දුක්ඛේ. දැන් ඒ හටගන්න විඥානයේ චිතක්ෂණය තුළ නැති වෙනකොට දුකක් නෙමෙයිද? ඒක දුකටයි තිකන්නේ. ඒතර හටගත්තා නම් දුකයි. නැති වුණා නම් ඒත් දුකයි. දැන් ඔක තුල තියෙන රෝගයක්. රෝගයක් තියෙන ඔක තුල. එයි කොහමද ඒ අරමුණ හරියටම Tamanට බලා ගන්න බැරි වුණා නම් දැක ගන්න බැරි වුණා නම් සිත ලෙඩද නැද්ද? අරමුණ හරියටම බලා ගන්න බැරි වුණා නම් සිත ලෙඩද නැද්ද? ඒක රෝග නෙමෙයිද තියෙන්නේ? දැන් තේරෙනවද කියන්නේ? පැහැදිලි වුනේ නැද්ද? දැන් යම් කිසි දෙයක් බලනවා. අපි කියමු දැන් මේ දවස්වල පව කට් කියලා එකක් තියෙනවා. ලයිට් කපනවා. දැන් ඔය රූපවාහිනිය බලාගෙන ඉන්නවා. දැන් ලයිට් කපුවා මොකද වෙන්නේ? කාටද බයින්නේ? තරහ යන්නේ නැද්ද? ඒතර සිත ලෙඩ වෙලා නැද්ද ඔය? තරහ යනවා කියන්නේ සිත ලෙඩනේ. ඒතර රෝගයක් තියෙනවා. එහෙනම් එතකොට මේ විඥානය රෝගයට නෙමෙයි දයිති. එහෙනම් අනිත්‍යයි. එතකොට දුකට අයිති එකක්. ඒ තව පැත්තකින් බැලුවොත් දුකට අයිති කියලා කියන්නේ ඒ හටගත්ත විඥානයේ ප්‍රවෘත්තියක් තියෙනවනේ. ඒ විඥානයේ ප්‍රවෘත්තිය දැන් විඥානය නිකම් පවතින්නේ නැහැ රූපයත් එක්කනේ තියෙන්නේ. තෝ නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදන වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ආ එතන ඉතල මොනවද තියෙන්නේ? ඉතින් විඥානේ ගිහින් දාලා දෙන දුකටනේ. විඥානේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නා නම් ගිහින් කොහෙද නැවතුනේ? දැන් ඒක නෙමෙයිද සිද්ධ වෙලා තියෙන්නේ? එහෙනම් දුකටයි තියෙන්නේ. දැන් ඒතොර හරියට මේ විඥානේ උපදවා ගන්න බැරි වුණොත් ලෙඩ රෝග නෙමෙයිද? එතකොට ආයි දේශනා කරන තමන්ගේ නොවන්නක් වශයෙන් දකින්න. දැන් මේ විඥාණය තමන්ගේද? දැන් මේ සතර මහා ධාතු දෙකක් එකතු වෙලා හැදුවද? හ්ම් කොහමද උනේ? තමන්ගේ නොවන්නක් හැටියට මෙනෙහි කරන්න තමන්ගේ නොවන්නක් හැටියට දකින්න තමන්ගේ නොවන්නක් හැටියට දැකගන්න තමන්ගේ නොවන දෙයක් හැටියට අවබෝධ කරගන්න. ඒ විඥානය මගේද? මට අයිතිද? ද හේතුන්ගෙන් හටගත්තද? හටගන්න ඡනේ නැති වුණාද? ඉතින් කොහේ මටයි තියෙන්නේ. තමන්ගේ නොවක් නේද? අනිත් එක තමන්ගේ නොවන්නක් කියන්නේ අයිති කර්මයට හින්දා. ඒ ඇසයි රූපය නිසා හැදෙන සිත. එතන අද කාට අයිති කියලා. ඒකට කියන්නේ විපාක විඥාන කියලා. විපාක විඥාන. දවක මීට කලින් මම පැහැදිලි කරලා දීලා තියෙනවා. මහා මන්දිරවල ඉන්න අයගේ ඇස්වල ඉදිරියේ තියෙන මනරම් රූප. ඒ අනුව යාට සිත හැදෙන්නේ ප්‍රනීත සිතක්, විඥානෙ. නැද්ද? මධ්‍යම පැලැන්තියේ ඉන්න අයගේ නිවෙස්වල තියෙන්නේ ඊට වඩා ටිකක් තරමක දුර්වර්ණ රූප. අර තරම් ප්‍රනීත රූප නැහැ. ඒ අනුව යාට සිතක් හැදෙන්නේ. නැද්ද? දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්සයාගේ ඉදිරියේ රූප තියෙනවා. ඒ අනුව එයාට සිතක් හැදෙනවා. ඒ විපාක විඥානයයි. පෙර කර්මයෙන් ඔක හැදුවේ. අර දුප්පත් අසරණ පුච්චලයට දුර්වර්ණ වූ විකෘති වූ රූප ටිකක් ඉදිරියෙන් තිබ්බ ඇස ඉදිරියෙන්. මධ්‍යම පැලැන්තේ ඉන්න පුච්චලයට තිබ්බ සාමාන්‍ය තරමක් වර්ණවත් රූප ඇස ඉදිරියෙන්. කවුරුවත් තියනව නෙමෙයි. කර්මයෙන් සකස් වෙන එක. මහා මන්දිරවල රජ මාලිගාවල් වල ඉන්න අයගේ ඇස ඉදිරියේ තියෙන මොන වගේ රූපද? අර දුප්පත් අහිංසක මිනිස්සයාගේ ගෙදර තියෙන රූප දෙහි තියෙන. ඒ අනුව දෙයට සිත හැදෙන්නේ. එහෙනම් මම තමන්ගේ නොවන්නක් හැටියට දකින්නේ. නාමය. රූපය ගැන කියවලා තියෙන ගිය සති. එහෙනම් ඒතර තමන්ගේද මේක? නෑ නේද? තමන්ගේ නෙමෙයි. එහෙනම් ඊගාට දේශනා කරනවා නැසෙන දෙයක් හැටියට දකින්න. දැන් නැසෙන්න කොච්චරලා යනවද? ඇති වෙනස නැති වෙනවා. නැසෙන දෙයක් හැටියට දැනගන්න දැක ගන්න අවබෝධ කරන්න. හැබැයි අවබෝධය ආයි අයින් වෙන්න බෑ. නිවැරදි දේ නිවැරදි ආකාරයට අවබෝධ කරගත්තා නම් ඒක ආයි මනසෙන් අයින් වෙන්නේ සත්‍ය සත්‍ය හැටියට දැක්කනම් ඒක ආයි අසත්‍යයක් කියලා පිළිගන්නේ නෑනේ. ඒක ඊටාත්ම නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව අවබෝධ කළා. ඒ තමයි සම්මාදිට්ඨිය. දැන් නැසෙන දෙයක්ද පවතින දෙයක්ද? ඒ අසයි රූපය නිසා හටගත්ත සිත චිතක්ෂණයෙන් නැසෙනවනේ. ආයෙත් එහෙනම් බලන්න ඕනේ අර ආයෙසිත හදන්න. ඒතර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ස්පර්ශය කර්ණ තුන එකතු කරන තැන තියෙන ස්පර්ශය තින්න සංගති පස්සෝ. එහෙනම් නැසෙන දෙයක් හැටියට දකින්න. ඒ දකින්න දේ සහතික කරගන්න. කොහොමද ඒක කරන්නේ? නැවත නැවත මෙනෙහි කරන්න. එතයි අනුපස්සනා කිව්වේ. නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත සිහි කරන්න. ඒ නැවත නැවත සිහි කරන්නේ තියෙන දේ තියෙන ආකාරයට. මෙච්චර ආකාරයක් අපේ සිත තුළ පැවතුනේ නැති දෙයක් ඇති දෙයක් හැටියට. ඒ තමයි අරමුණේ මුලා වීම. ඒ අරමුණේ මුලා වීමට මෝහයයි කිව්වා. එහෙනම් ඇතිවනසනේ නැති වෙනවනේ. නැසන දෙයක්. ශුන්‍ය උදයක් හැටියට දකින්න කියනවා. ඒ ශුන්‍ය උදයක් හැටියට දකින්න කියන්නේ. මම කියන ස්වභාවයෙන් හිස් නිසා. මමද බැලුවේ? එහෙම බැලුවා නම් හිස් නැහැ. මම කියන ස්වභාවයෙන් හිස් නේද? හේතුඵල ධර්මතාවයක් හැදුවා ඵලේශණයෙන් නිරුද්ධයි ආයි හදන්න හේතුවක් ඕනේ. නැද්ද? ආයි හදයි හේතුයෙන් ඒ හේතුයෙන් හදර ඵලයේ ආයිෂණයෙන් අතුරුදහන්. එහෙනම් එතන තියෙන ශුන්්‍යතාවයක්. මගේ කියන්න බෑ. මම කියන්න බෑ. මගේ කියන්න බෑ. මට අයිති කියන්න බෑ. පුළුවන්ද කියන්නේ? බෑ. දැන් මනස මනෝද්වාරේ. ඒතකොට මනෝද්වාරයේ තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්ද නිට්ටය ස්වභාවයක්ද? අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවයක්ද සැප ස්වභාවයක්ද? නිරෝගී ස්වභාවයක්ද රෝගී ස්වභාවයක්ද? ඒක හරියට බලා ගන්න බැරි වුණොත් ලෙඩනේ සිත. ඒක නිරෝග කියන්නේ. හ්ම්. එතකොට තමන්ගේ වශයෙන් තමන්ගේ එකක්ද එහෙම නැත්නම් තමන්ගේ නොවන එකක්ද? තමන්ගේ තමන්ගේ නෙමෙයි මේක. ඒ හේතුන්ගෙන් හැදුවේ. ඒ විඥානේ හැදු හේතුන්ගෙන් නේ. ඉතින් කොහොමද තමන්ගේ වෙන්නේ? අර විපාක විඥානේ කර්මයට අනුරෝධ දැන් පෙන්න්නේ. එහෙනම් හේතුන්ගෙන් හැටුවා හැදුවා නම් තමන්ගේ වෙන්නේ කොහොමද? අන තමන්ගේ නොවන්නක් හැටියට. ශුන්‍ය උදයක්. ඇතිවන ශනේ නැති වෙනවා. අනිත් කාරණය තමයි අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කරන්න ඕනේ. විඥානේ ආත්ම වශයෙන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්මයක් දේශනා කරන්නේ. දේශනා කරන්නේ අනාත්මයි. සබ්බේ සංඛාරා අනත්තා. සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනත්තා. අනාත්මයි. අනාත්ම කියන්නේ මොකද්ද? අනාත්ම කියන්නේ උපකාරයට අනුව පවතින නිසා. ආත්ම නොවන නිසා. ආත්මය කියන්නේ තමාගේ වශයේ පවත්වන්න පුළුවන් එකට. නාම රූප දෙක තමාගේ වශයේ පවත්වන්න පුළුවන්ද? නාම රූප දෙකෙන් එකක් හරි තමාගේ වශයේ පවත්වන්න පුළුවන් නම් ආත්මයි. ওই නාම රූප දෙකෙන් එකක්වත් තමාගේ වශයේ පවත්වන්න බැහැ. අනාත්මයි. අනිත් කාරණය තමයි උපකාරයට අනුවයි පැවැත්ම තියෙන්නේ. විඥානයේ හටගත්තේ උපකාරයට අනුව නෙමෙයිද? මේක කලිනුත් මම කියලා තියෙනවා. ළඟටම ගිහින් බැලුවොත් අතින් අතගාලා පිරිසිදු කරලා ළඟට අරන් බැලුවොත් විඥානයේ ප්‍රණීතයිනේ. මේ හරිය ඉඳලා අර ඈත තරමක ඈතින් දෙයක් තියෙනවා. මේ ඉඳන් හරියට බැලුවාම පේනවද? එතකොට ඒ විඥානය ප්‍රණීතද? නෑනේ. ඒ දර්ශනය අනුව නේද ඒ සිත හැදුවේ. තව ටිකක් පස්සට ගිහලා ඈතට ගිහින් බලපුවාම පේන්නත් පුළුවන් නොපෙනෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රත්‍යයට අනුව නේ සිත හැදුවේ. ඕක තේරෙන්නේ නැද්ද? උපකාරයට අනුව නෙමෙයිද හැදුවේ. ඒ රූපය අසත්‍ය ඇසට උපකාර වෙච්ච ආකාරයට නෙමෙයිද සිත හැදුවේ. එහෙනම් ප්‍රත්‍යයට අනුව පැවැත්ම. ප්‍රත්‍යයට අනුව නම් පැවැත්ම අනාත්මයි. දැන් පැහැදිලිද? එහෙනම් විඥාණය, මනස, මානසිකාරය, සිත ඔයගත් එක විඥානයක් චක්ක විඥානය. එහෙනම් කොහොමද දකින්න ඕනේ අද ඉඳලා? මෙනෙහි කරන්න ඕනේ. ඉස්සෙල්ලා මෙනෙහි කරන්න ඕනේ. නැතුව දකින්න බෑ. ඉස්සෙල්ලා මෙනෙහි කරන්න. කොහොමද මෙනෙහි කරන්නේ? නিত্য වශයෙන් නෙමෙයි අනිත්‍ය වශයෙන්. ඒතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ගන්න ඕනේ. මෙනෙහි කිරීම තුළ. චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ ඒ ආකාරයෙන්ම මෙනෙහි කරන්න. ඒ ස්වභාවයම සිතට ඇතුල් කරන්න. ඒ ස්වභාවයම සිතට අනුගත කරන්න. එතකොට අර නිත්‍ය සංඥාව අයින් වෙනවා. සැපයි කියලා හිතාගත් මෙච්චර කල් හිතාගෙන හිටියානම් එහෙනම් දුකට අයිතිද කියලා මෙනෙහි කරන්න. දුකට නේ අයිති. හටගත්තා නම් දුකයි. පැවතුණා නම් දැන් විඥාණය කර්මයක් එක්ක පැටලිලා මායේ මනුස්ස ආත්ම භවයට එහෙම නැත්නම් මවගේ ගර්භාෂයට ආපු නිසා නෙමේද මේ දුක් විඳින්නේ. ඉතින් විඥානේ දුකයිනේ. දැන් විඥානයේ ප්‍රවෘත්තිය නැවැත්වුවේ නැහනේ අපි. විඥානයේ ප්‍රවෘත්තිය නැවැත්වුවේ නැත්තේ අපි කර්මශය කළේ නැහැ. කර්ම අවසන් කළේ නැහැ. කර්ම අවසන් කළේ නැත්තේ අවිද්‍යාව අවසන් කළා නැහැ. අවිද්‍යාව නිසානේ කර්ම කරන්නේ. ඒකනේ අවිච්ඡාපච්ච සංඛාරා කිව්වේ. සංඛාරපච්ච විඥානා ඒතර ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන ඉඳලා මේ විඥානයේ ප්‍රවෘත්තිය නැද්ද? එතන ඉඳලා නාම රූපච්ඡ විඥාන. ප්‍රතිසන්දේදි සංකාරපච්ඡ විඥාන. ඒක ප්‍රතිසන්දේට විතරයි. කර්මයක් එක්ක පැටලිච්ච මනසයි. එහෙනම් මනසේ මනෝද්වාරයේ සිතේ ප්‍රවෘත්තිය දුක පිණිස නෙමෙයිද පවතින්නේ? බුදුරජාන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි ජාතිය දුකට ප්‍රත්‍යයයි. ජාතිය කියන්නේ පහළ වීම, සකස් වීම, හටගැන්ම. හොඳයි අපි මේ මනුස්ස ආත්ම භවය හෝ තිරිසන් ආත්ම භවය, പ്രേත ආත්ම භවය, එහෙම නැත්නම් නිරය, එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6, එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝක 16, එහෙම නැත්නම් අරූපතල 4 මේ කිසි තැනක අපි පහළ වුණේ නැත්තම් සකස් වුනේ නැත්තම් හටගත්තේ නැත්තම් දුකක් තියනවද? ජාතියම නෙමෙයි දුකට ප්‍රත්‍යය. ජාතිය ගත්තේ කොහොමද එහෙනම්? ජාතිය කියන්නේ පහළ වීම, සකස් වීම, හට ගැනීම. කර්මයක පැටලිච්ච මනස නෙමෙයිද? පුඤ්ඤාභි සංඛාරා, පුඤ්ඤාභි සංඛාරා, අනිජ්ජාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කිව්වේ පිං. අපුඤ්ඤාභි සංඛාර කිව්වේ පෞසිත විලිවලට. අකුසල චේතනා. පුඤ්ඤාභි සංඛාර කිව්වේ පිං. එහෙම නැත්නම් කුසල චේතනා, කුසල කර්ම, කුසල සිතුවිලි. ආනිජ්ජාභි සංඛාර කිව්වේ අරූපාවචර ධානා. ওই තුනෙන් එකක් එපැයි ගන්නේ ඔය තුනෙන් එකක් ඕනේ ගන්න. අනිත්‍ය අபிසංකාර රූපාවචර ධානත් අනිත්‍ය අபிසංකාර. අරූපාවචර ධානත් අනිත්‍ය අபிසංකාර. එහෙනම් දැන් මේ සංකා මේ සංස්කාරයක නෙමෙයිද මේ මනස රැඳිලා තියෙන්නේ? පැටලිලා තියෙන්නේ. ඒතකොට දැන් විඥානයේ දුකටයි තියෙක නෙමෙයි. අර හරියට උපදවා ගන්න බැරි වුණා නම් රෝග නෙමෙයිද තියෙන්නේ? සිත හරියට උපදවන්න බැරි වුණා නම් හටගත්තේ නැත්තම් රෝග. ඒතකොට තමාගේ නොවන්නක් වශයෙන් මෙනෙහි කරන්න කියනවා. ඒක තමාගේ එකක්ද? ද හේතුන්ගේ හටගන්න. එහෙනම් තමාගේ නොවන්නේ. එතකොට නැසෙන දෙයක්ද? කොච්චර වෙලා? ඇතිවන ශනේ නැති වෙන. එතකොට අර ඥාන නිරන්තරයෙන් මේ ඥාන එනවා. උද්‍යව්‍ය ඥානය. ඉපද බින්දෙන ස්වභාවයම උද්‍යව්‍ය ඥානය. ඒක හොඳට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට දකින්නේ බංගය. ඇති වෙන බලන්න දෙයක් නැහැ. බලන්න හදනකොට නැති වෙලි ඉවරයි. ඒ උද්‍යවයන් ඥානයේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න උපදින්න උපදින්න උපදින්න අනිත්‍ය කියන එක ප්‍රකට කරගෙන ඊට පස්සේ බලන්න හදනකොට බලන්න දෙයක් නැහැ නැති වෙල ඉවරයි. එතන දෙන ශුන්්‍යතාවය. එතන දෙන ශුන්්‍යතාවය. නැසෙන දෙයක් හැටියට හරියටම අවබෝධ වුණොත් බලන්න දෙයක් තියෙනවා. ශුන්‍යයි. හිස්. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් මනසට අල්ලන්න බෑ. අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයෙ අල්ලන්න හදනවා. ආයෙ අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයෙත් අල්ලන්න හදනවා. ඕක තමයි කරන්නේ. සෑම මොහොතකම කරන්නේ ඕක. එහෙනම් එතන තියෙන ශුන්්‍යතාවයක්. ශුන්‍යයි. ඒතර ශුන්්‍යතාවයක් නම් තියෙන්නේ කොහොමද මගේ වෙන්නේ? තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. බෑ ඒක තමයි අනාත්මයි කිව්වේ. එහෙනම් මෙනෙහි කරන්නේ මෙනෙහි කිරීම තුළ නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැක ගන්නවා නිවැරදිව අවබෝධ කරනවා මහණෙනි සම්මාදිට්ඨිය. ඒක නෙමෙයිද සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට ඒකට මොකද වෙන්නේ? දැන් බංග ඥානය ආපුවාම එතෙන්දි තමයි බය වෙන්නේ. ඊට පස්සේනේ බයතුපත්ඨාන ඥානය. බය වෙන මොකද්ද මේ සිද්ධ වෙන්නේ? සෙනසෙන සෙනසෙන පස්සයි ඉපදෙමිනවා. බලන්න දෙයක් නැහැ බලට හදනකොට නැති වෙලි ඉවරයි. ඒ ස්වභාවය අවබෝධ වුණාම දකින්නේ නාම රූප දෙක පිළිබඳව බයක් එන්නේ. පුජ්‍යලේ පිළිබඳව නෙමෙයි. පුජ්‍යලේ දකින්නෙත් නෑ එතනින් එහාට. දකින්න බෑ. ඒ එන්නේ බයතුපට්ඨාන ඥානෙ. ඊට පස්සේ දකින්නේ ආදීනවය. ආදීනවයක් තියෙන්නේ මේකේ. ආස්වාදයකුත් තියෙනවා. ඒකනේ වැලෙන්නේ. හැබැයි වැඩිපුර තියෙන්නේ ආදීනවය. නිස්සාරණයක් තියෙනවා. ඒ චන්දරාගය දුරු කිරීම නිස්සරණයි. චන්දරාගය දුරු කරොත් නිවන අරමුණු කරනවා නැත්නම් කවදාවත් නිවන අරමුණු කරන්නේ නිවැරදිව මෙනෙහි කරා නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා ඒ තුල ලබාගත් අවබෝධය තුල චන්දරාගය දුරු කරනවා නිවන අරමුණු කරනවා චන්දරාගයත් එක්ක නිවන අරමුණු කරපු කෙනෙක් ඉන්නවද? නෑ බුදුරජාණන් වහන්සේ 108 ආකාර තෘෂ්ණාව නැති කළාද? එකක් හරි තිබුණාද? එකක් හරි තිබුණා නම් චන්දරාගය. එයි. ඒ තණ්හාවට කියන්නේ සිත ඇලෙනවා කියලා. චන්දරාගය. සිත ඇලෙනවා. සිත කොතන හරි ඇලුනද? ඇලුනා නම් චන්දරාගය. එහෙනම් නිවන අරමුණු කරන්න බෑ. ඒ ඇලුණු තැන අරමුණු කරන්න. දැන් ඔය සෑම කෙනෙක්ම ඔය සිත ඇලෙන තැන නෙමෙයිද අරමුණු කරන්නේ? බලන්න හොඳට. සිත ඇලෙන්න ඕනේ අරමුණු කරන්න. එතකොට සිත යම් තැනක ඇලුණා නම් එතන අරමුණු කරනවා. අරමුණු කරනවා කියන්නේ චන්දරාගය. චන්දරාගය නැත්තම් අරමුණු කරන්නේ නැහැ. එතකොට එහෙනම් ඇලිලා නැහැ. එතකොට තෘෂ්ණාව නැහැ. අරමුණු කරා නම් ඊට පස්සේ අරමුණ ඔස්සේ යනවා. විතක්ක ਵਿਚාර කල්පනා කරන සොයා බලනවා. අරමුණ බාරගත්තනේ. අරමුණ පිළිගත්තනේ. ඇයි අරමුණේ මුලා වෙච්ච නිසා. අරමුණේ මුලා වීම මොහේයි. දැන් ආරම්මණයක් අපි ගත්තා. ඒ තමයි අර චක්කු විඥානේ මේකයි ගත්තේ. ତොර චක්කු විඥානේ ආරම්මණයක් වශයෙන් අරගෙන බෙරුව බෙදුවා මෙනෙහි කරා පරීක්ෂා කළා නিত্যද අනිත්‍යද. ඒ අනිත්‍ය දැක්කේ නාම ධර්මයේ චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන බව. ඒතර උද්‍යව්‍ය ඥානය පිළිබරයි. ඒක දිහා හොඳට බලාගෙන ඉන්න ඒ උද්‍යව්‍ය අර තොරණක ලයිට් පත් වෙනව නිවෙනවනේ. ඊටත් අර අතිශය වේගයෙන් මේ විඥානය ඇති වෙලා නැති වෙන්නේ. ඇති වෙන සැනේ නැති වෙන්නේ. එතකොට එතන බංග ඥානෙ එන්නේ ගාවට. ඒ නිවැරදි දර්ශනය. එතකොට ඥානත් එක් ඥානත් එක්ක එන්න ඕනේ. ඥාන නැතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. හයි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ නව මහ විදර්ශනා කියලා විදර්ශනා ඥාන නමයක් නියත වශයෙන්ම උපදවන්න ඕනේ. ඉපදෙනවා. හැබැයි උපදින්නේ නිවැරදිව මෙනෙහි කිරීම තුළ නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා. ඒ තුළ ඥාන උපදිනවා. පැහැදිලිද කියපේ? ධර්මදේශන අවසන් කරන්න කාලය. පැහැදිලිද කියන ඒවා? එද මේක කරන්න පුළුවන්. බැරිද? එහෙනම් අපි මෙච්චර කාලයක් මෙනෙහි නොකරපු ආකාරයට අද ඉඳලා මෙනෙහි කරන්න වෙනවා. කරුණු හතයි තියෙන ගොඩක් නෑ. හැබැයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට මේ සම්මුති ලෝකේ අනිත්‍ය නෙමෙයි. සම්මුති ලෝකේ අනිත්‍ය නෙමෙයි. පරමාර්ථ ධර්මයන් කෙරෙහි තියෙන අනිත්‍ය. සම්මුති වශයෙන් කතා කළොත් සත්‍යයක් ගැන කතා කරන්න පුළුවන්. ඒක වැරදි. ඒක දික්කිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිස්සත්ව නිච්චීව. සත්‍යෙක් නැහැ. ජීවෙක් නැහැ. ඉන්නද සත්‍යෙ? ඔය නාම රූප දෙක බෙදලා බලන්නකො සත්‍යයක් ඔය දින්නේ කියලා. සතර මහා ධාතු ආසිතහ සිතවිලි. ତොර සිතවිලි කියන්නේ සත්‍යද? නෑ. සතර මහා ධාතු කියන්නේ සත්‍යද? මේ 78 සතර මහා ධාතු. මේ පාත්‍රිකාව සතර මහා ධාතු. මේ ස්ටෝල් එකක් සතර මහා ධාතු. මේ මල් වාස් එකක් සතර මහා ධාතු. කොහොම සත්‍යයක් වෙන්නේ? කේස් සත්‍යද? ලොම් සත්‍යද? නියපොත සත්‍යද? ඔය එකක්වත් තව ධර්මතාවයක් තියනවාද කියලා දන්නෙත් නැහැ. කෙස් ලොම් නිය දන්නවද දත් තියනවා කියලා? කෙස් දන්නවද ලොම් නිය තියනවා කියලා? ඇයි සත්ත්ව නොවන නිසා පුජ්‍යල නොවන නිසා සත්ත්වෙක් නොවන පුච්චලේ නොවන නිසා දන්නේ නැහැ. කෙල දන්නවද සෙම තියනවා කියලා? දන්නවද? කෙල සෙම දන්නවද සොටු තියනවා කියලා? එන්නේ ඒව ද්‍රව්‍යයන් විතරයි. ඔය එකක්ක පුජ්‍යලයකට අයිතිව නෙමෙයි. හැබැයි ඔක්කොම එකට එකතු කරලා දා හදාගත්ත මනසින් පුජ්‍යලේ. ඒක තමයි දික්ටි කිව්වේ. වැරදි ඒ සිතුවිල්ල. වැරදිනේ. හැබැයි ඒ වැරදි බව අවබෝධ වෙන්නේ නිවැරදි ආකාරයේ මනසට ගත්තාම. නිවැරදි ආකාරයෙන් මනසට ගන්නවා කියන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට ආපුවාම අන්න දිට්ඨි ගැලවෙනවා. එතකොට චුලසෝතපන්නයි. හොඳයි ධර්ම සේනාව නිමවටපත් කරන කාලය ඉවරයි. පැහැදිලිද කියන එක. මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළ දැනගන්නවා, දැන ගැනීම තුළ දැක ගන්නවා, දැක ගැනීම තුළ අවබෝධ කරනවා. අවබෝධ කිරීම තුළ මිදෙනවා. සසරින්. අනවබෝධය තුළනේ මෙච්චර ආවේ, මෙච්චර කාලයක්. ඒකනේ සසරින් මිදෙන්න බැරි වුණේ. සසරින් නිවනට යන්න බැරි වුණේ. එහෙනම් දැන් අවබෝධය කරන්න කාලය තියෙනවා. නිවැරදිව නිවැරදි ධර්මය තියෙනවා. නිවැරදිව ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නවා. කියන දේ තේරෙනවා. හැබැයි මේ කොච්චර කිව්වත් ඔය ඇලා හොඳට හිතින් විමසන්න මේක පරීක්ෂා කරන්න. ඒක තමයි සම්දිට්ඨිකයි කිව්වේ. තම තමන්ගේ නුවණින් මේක දැනගන්නේ, දැකගන්නේ, අවබෝධ කරන්නේ.